ඊළඟට ඉන්දික මහත්මයාද ඉන්දික පොසරේ හම්දුනේ වන්සර ඇහෙනව නේද? ආ ඉන්දික මහත්මයා ඔව් ඇහෙනවා. උගන්ස් මට පොඩි අර උගන්සේ කලින් පැහැදිලි කිරීමක් කරා මේ සීලය ගැන භික්ෂුන් වහන්සේලාගේ ඒකේ මට මේ වගේ අදහසක් ආවා දැන් පිටිම අපේ يعني බෞද්ධකම යනවා දැන් භික්ෂුන් වහන්සේලා වික්ෂුණාංශලාට අපි ගරු කරන්නේ විශේෂයෙන් සීලය නිසාද එහෙම මට නිකන් අර වෙනස තේරුනේ මේ දැන් අනිත්‍යාගම් ගමු ඒ ගාගම් වල ගොඩක් වෙලාවට දෙවියෙක් ඉන්නවනේ එතකොට අර මේ අර අපි කියමු අපේ අපිත් තියෙන දේවල් හඳුරන්නේ මේ එක එක දෙවිවරුන්නේ එතකොට අපි ගියාම ඒ කපු මහත්තයර කිව්වහම ඒ දෙයියොයි අපි අතර තියෙන සම්බන්ධයක් වගේ එකක් නේ කපු මහත්තයා යාත්‍රාවක් කරලා දෙන්නේ එතකොට දැන් වෙනත් ආගම් වල දෙයියෝ ඉන්නවනේ. එතකොට ඒ පූජකවරු ගොඩක් වෙලාවට අර දෙවියන්ුයි අපි අතර ඉන්න අතරමැදියෙක් වගේ අර විශේෂ සීලයක් අවශ්‍ය නැහැ ඒගොල්ලන් අපට පිළිපදින්න එහෙම ගොඩක් වෙලාවට. දැන් වහන්සේ එතකොට අපේ ගමේ දෙවි කෙනෙක් නැහැනේ හැමෝම අතරමැදියෙක් කියන්නේ විසුණුනාසට කියන්නේ දෙවියෙක්ගේ අතරමැදියෙක් හරි එහෙම කෙනෙක් නෙමෙයි. එතකොට උභාන්සලයි අපි අතර කියන්නේ ගියනේ අතර අපි උභාන්සලට සම්බන්ධන්නේ කරු කරන්නේ ඒක විශේෂයෙන් සීල වෙනසද උභාන්සේ කියන්නේ දැන් උභාන්සලන ඔව් සීලය තමයි එතන වෙනස් වෙන්නේ දැන් ගුණය ප්‍රඥාව ගත්තහම එතනදී ගිහි පැවිදි කියලා වෙනසක් නැහැ දැන් අපි හිතමු කරුණා මෛත්‍රිය සද්ධාව ප්‍රඥා මේවා පැවිද්දාට වඩා ප්‍රබල කරගත්තු ගිහියෝ ඉන්න පුළුවන් දැන් අපි හිතමු බෝසත්වරයෙක් ගත්තාම ඒ බෝසත්තරයා ගිහියෙක් වුණත් සාමාන්‍ය පැවිද්දෙකුට වඩා වැඩුණු කරුණාවක් ඊට වඩා වැඩුණු මෛත්‍රියක් ඊට වඩා වැඩුණු මහා ප්‍රඥාවක් ප්‍රගුණ කරගෙන යන කෙනෙක් වෙන්න පුළුවන්. එතකොට හැබැයි ඒ බෝසත්තරයා වුණත් පැවිද්දා ගිහියා කියන තැනදී අර ගිහි ප්‍රතිපත්තිය තුල ඉන්නවා පැවිද්දා පැවිදි ප්‍රතිපත්තිය. එතන සීලයෙන් ඒ දෙදෙනා අතර දුරස් බවක් තියෙනවා. ඒ නිසා බෝසත්තරයා වුණත් ගිහියා නම් ඒ ගිහියා අර පැවිද්දාට ගරු කරනවා වන්දනාමාන කරනවා කුමක් නිසාද අර කරුණා මෛත්‍රියෙන් ප්‍රඥාවෙන් ඔහු වැඩි වුණා භික්ෂුව ප්‍රතිපත්තිමය වශයෙන් මේ ජීවිතය තුළ දිගු කලක් අර සංවරය ප්‍රගුණ කරලා තියෙනවා. ඒක වන්දනීය කාර්යයක්. ඒ නිසා මේ නිර්වාණගාමිනී මාර්ගයේදී අපි හිතමු පැවිද්දම දෙන්නේ කියලා. ඒ පැවිද්ද දෙන්නගෙන් එක්කෙනෙක් ප්‍රතඥයි. එක්කෙනෙක් රහත් වෙලා. ඒ රහත් වෙච්ච කෙනා තාම පැවිදි වෙලා ගොඩක් කල නැහැ. අර පුතඥන හාමුදුරු පැවිදි වෙලා ගොඩක් කල. දැන් වුද්ධාපචායන ක්‍රමය අනුව අර රහතන් වහන්සේ වඳින්න ඕන අර පුතඥන හාමුදුරු. ඒ වඳින්න ඕන මේ කෙලස් නසනවා කියන එක තමන්ගේ පෞද්ගලික කටයුත්තක්. මම ඊළඟ භවයේ ආයේ උපදිනවද උපදින්න නැතුව ඉන්නවා. ඒක මගේ තීරණය. හැබැයි යම් කිසි කෙනෙක් දිගු කලක් කය සංවර කරලා වචනය සංවර කරලා සිත සංවර කරලා තමන්ගේ අනර්ථය වළක්වලා ලෝකෙට අනර්ථය වළක්වනවා නම් ඒතනත්තා පූජනීය කෙනෙක් වන්දනීය කෙනෙක්. එතකොට අරහත්ත්වයට වඩා සමාජමය වශයෙන් එය වන්දනා ලැබීමට සුදුසුකම. අරහත්ත්වය කියන එක පූජාර්හ භාවයයි. ලබන්නට සුදුසු. දැන් ඊට පෙර දවසකත් අපි දෙක කතා කළා. සීවලී හාමුදුරුව සහ සුභූති හාමුදුරුව ගැන කතා. සීවලී හාමුදුරුව ලාභීන් අතරාග්‍රයි. උන්වහන්සේ ලැබීම් බහුලයි. සුභූති හාමුදුරුව ලබන්නට සුදුස්සන් අතරාග්‍රයි. උන්වහන්සේ අර ගියක් ගියක් පාසා ගිහිල්ලා පින්නපාත ලැබෙනකම් මෛත්‍රී ධානයට සමවදිනවා. ඒ ධානයෙන් නැගිටලා තමයි පින්නපාතේ ලබන්නේ. උන්වහන්සේ ලබන්න සුදුස්සන් අත. ඒකෙන් අදහස් ගන්න සීවලී හාමුදුරුවෝ ළඟ මෛත්‍රිය නැහැ කියන එක නෙමෙයි. හැබැයි අර සුභූති හාමුදුරුවෝ ඒ මොහොතේ මෛත්‍රී ධානයට සම්බන්ධලා ඒකෙන් නැගිටලා තමයි පින්න පාතකෙත්. එතකොට ඒ වගේ අර බෝසත්වරයෙක් වුණත් රහතන් වහන්සේ නමක් වුණත් එතකොට ගුණයෙන් පූර්ණ වෙලා ප්‍රඥාවෙන් පූර්ණ වෙලා. හැබැයි අර සීල ප්‍රතිපදාව දිගු කලක් පුහුණු කරන තැනැත්තා ප්‍රතිපත්තිමය වශයෙන් වඩා දුෂ්කර ප්‍රතිපත්තියක කලක් නිරත වෙනවා. ඒක සමාජමය වශයෙන් වන්දනාව පූජාව ලබන්න යෝග්‍යතාවයක්. ඉතින් මේවා සියුම් වෙනස්කම් තියෙන. ඒවා අපි පරිස්සමෙන් හඳුනා ගන්න. ඉතින් තික මහත්තයා කිව්වා වගේ වෙනත් ආගම්වල වගේ මේ භික්ෂුව කියලා කියන්නේ දෙවියන් සහ මිනිසුන් සම්බන්ධ කරන දූතෙක් නෙමෙයි තමනුත් ಗುಣධර්ම මත පිහිටලා අන් අයත් ಗುಣධර්ම මගට නැඹුරු කරන කෙනෙක්. ඒ නිසා ගිහියාගෙන් පැවිද්දා වෙන් වෙන්නෙම ඒ සීල සංවරය මත. ඒ නිසා මගේ හිත සංවරයි මට අනතුරක් වෙන්නේ කාටවත් ඒ නිසා වැඩක් නැහැ කියලා එහෙම ප්‍රතික්ෂේප කරන්න බෑ. විශේෂයෙන් පැවිද්දෙකුට වගකීමක් තියෙනවා තමන්ගේ සංවර බව සහ සමාජයට ඒක කොහොමද sannivedanaya වෙන්නේ කියන එක ගැන සැලකිලිමත් වෙන්න. මම හිතන්නේ දැන් වෙලාව ගොඩක් ඉක්මලා තියෙනවා 9:25යි. ඒක ප්‍රමාණවත් නේද? එන්නේ කොහොමද? ඒක තේරුම් ගන්න. හොඳයි. තේරුම් ගන්න.